රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අනාදිමත් කාලයක සිටම අපේ කලාව අපි භාවිත කළේ ශ්‍රද්ධා භක්තිය දනවන්න. විරතිය, નિરાශාව වෙත යොමු කරන්න. ඇත්ත වශයෙන්ම අපේ මූර්ති කලාව බුදු පිළිම ආදී නිර්මාණය කරලා අපේ පරිසරය අපි හදාගත්තේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්න. චිත්‍ර කලාව ගත්තොත් ලෞකිකත්වයට බර වූ චිත්‍ර අපේ ඉපැරණි චිත්‍රකලා ඉතිහාසයේ දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. අපේ චිත්‍රකලාව අපි භාවිත කළේ ශ්‍රද්ධා භක්තිය දනවන්න. විහාරයකට ඇතුළු වුණාම සිදුහත් කුමාරෝත්පත්තියේ සිට පරිනිර්වාණය දක්වා බුදු සිරිත අපි ආස්වාදේ කළා. එහෙම නැත්නම් ජාතක කතා චිත්‍රමගින් බලලා ශ්‍රද්ධා භක්තිය වැඩි දියුණු කරගත්තා. ඊළඟට අපේ ගද්‍ය සාහිත්‍යය අමාවතුර බුත්සරණ සංඝසරණ ධම්සරණ මේ සියල්ලම ශ්‍රද්ධා භක්තිය වර්ධනය සඳහාම ලියවුණු කෘති. පද්‍ය සාහිත්‍ය ගත්තත් එහෙමයි. මේ නිසා අපේ කලාව අපි භාවිත කරේ ශ්‍රද්ධා භක්තිය දනවන කලාවක් හැටියට. මේ ලෞකික සාහිත්‍යයක් බවට පත්වන්නේ ඊටාම පසු කාලයක. අද වර්තමාන සමාජයේ අරගත්තොත් අපි නිතරම රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ඇලලී යන නිමිති වලින් වට කරගෙන ඉන්නේ. මේ නිසා වඩ වඩාත් ශ්‍රද්ධා භක්තිය දනවන අපේ සිත මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාවෙන් පිරුණු හදවත් බවට පත් කරගන්නට නම් ශ්‍රද්ධා භක්තිය වඩන කලාකෘති සේවනය කරන්න ඕනේ. විශේෂයෙන්ම වෙසක් උත්සවය ආසන්නයේ සිටින මේ වෙලාවේ මෛත්‍රිය කරුණාව ශ්‍රද්ධා භක්තිය දනවන කලාකෘති සේවනය කිරීම වෙනදාටත් වඩා වැදගත් වෙනවා. අද අපි ජනරන්ජන ගීත තුලින් කල්පනා කළේ බුදු බැතිගේ කීපයක් රස විඳින්න. අපි තෝරගත්ත පළමු ගීතය මේ. වනෙමු සුගත සාක සිංහ අසතිනු බුදු පියා වනෙමු සුගත සාක සිංහ අසතිනු බුදු පියා රමණී මන්දාර කුසුම් ගමනේ මන්දාර කුසුම් කරමින පූජා පැතියෙන මේගේ සැප සාන්ති සතු මහදුර ලොවේහි දුරලු මොක්ෂේ සැප සාන්ති සතු මහදුර ලොවේහි නිවනා පරම අමා සම්පතා ග්‍රැමෆෝන් අවධියේදී අපිට අහන්න ලැබුණා තිලෝක හිමි වූ තිලෝක ගුරු වූ තිලෝක නේත්‍ර වූ තිලෝක මිතු වූ තිලෝක පිහිට වූ තිලෝක සඳ වූ අසනා සවන්හි මිහිරි අමාදුන් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ සාහිත්‍යයේන පර්යාය පද රාශියක් රාශීභූත කරපු ගීත අපිට අහන්න ලැබුණා. මොකද ශ්‍රද්ධාවේ මහිමය නිසා අපි සාහිත්‍යයේ තියෙන අනේකවිධ වචන වලින් උන්වහන්සේගේ ගුණ කදම්බය නිරූපණය කරන්න පිළිබිඹු කරන්න කරපු වෑයම තමයි මේ ගීවල අපිට දකින්න ලැබෙන්නේ. දැන් මේ අපි සවන්දුන් ගීතය පසු කාලීනව පණ්ඩිත අමරදේවයන් තමන්ම ගීතය රචනා කරලා තනු නිර්මාණය කරලා ගායනා කරපු ගීතයක්. දැන් අපේ මේ බෞද්ධ ශ්‍රද්ධාව දනවන ගීත සම්ප්‍රදායේ එක සම්දිස්ථානයක් හැටියට පඬිත් අමරදේවයන් ගායනා කරපු මේ ගීතය විශාරද අරවින්ද කොහොමද ඔබ විග්‍රහ කරන්නේ මේ ගම්ෆෝන් නවදීදී අර හින්දුස්ථානි රාගතාල වලට වචන යොදමින් අපි බැතිගී රාශියක් නිර්මාණය කළා. නමුත් ඉන් ඔබට ගිහිල්ලා ඉන් පොඩ්ඩක් අර ඒ ආරෙන් මිදිලා බුදු බැතිගීයක් නිර්මාණය වෙනවා. ඔබ කොහොමද මේ මේ ගීතය දකින්නේ? ඔව් ඒ ගීපද රචනාවට අවශ්‍ය රාගේ පවතෝරගෙන. යමන් කල්යන් රාගේ. මොකද ඉස්සර පොත්පත්වල තියෙන්නේ ශාන්ත රසය තමයි යමන් කල්යන් රාගේ තියෙන්නේ. ඉතින් හරියට ඒ රාගෙත් තෝරගත්තා. එතකොට රාග දහරි බවට පත් කරගෙන දාදරා තාලෙන් ඉහළ පහළ ඒ වගේම සරලයි ඕන කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඊටාම අගේ ඇති තනුවක් නිර්මාණය කරලා තමයි මේ පණ්ඩිත අමරදේවයන් ගයන්නේ. දැන් ග්‍රැමෆෝන් අවදීදී අපි දැක්කා සමහර ගීත අර ශාන්ත රසය දනවන තනු නෙවෙයි. ඒවා ටිකක් කටෝර තනු. නමුත් අර පදමාලාවෙන් ගීත නිබන්ධකයා වෑයම් කරනවා මේක බුදුගුණ ගීයක් බවට පත් කරගන්න. හැබැයි ඒවා ඒ නාදමාලාවේ අර ශාන්ත රසය දනවන්නේ නැහැ ඔව් ඒකත්. ඔව් ඒ නිසා ඒ ඒ ගීතයේ ආවේනික අවශ්‍ය අනන්‍ය ලක්ෂණ සහිතව තමයි පණ්ඩිත අමරදේවයන් මේ ගීතය මේ ශාන්ත රස ධනවන ගීයක් හැටියට නිර්මාණය කරන්නේ. මට මතක මේ පණ්ඩිත අමරදේවයන් ඉන්දියාවට ගිහලාට පස්සේ <laughs> මේ විදිහේ ගීත ගායන පටන් ගත්තා. ඔව් මේ අපි අද තෝරගත්ත දෙවැනි බුදුගුණ ගීය. Gracias. Peru. අපසුණු කය බෙලේ ගීත ගායනා කළේ ආනන්ද සමරකෝන් ගීත රචනා කළේත් සමරකෝන්මයි තනු නිර්මාණයත් ඔහුගේ මේ ගීතය යුග ගීයක් හැටියට ගායනා කරන්නේ දැන් අපි මලක් පූජා කරනකොට මේ මල හුදෙක් සංකේතවත් කරන්නේ අපේ ජීවිතයට මේ මලසේම අපේ මේ කයත් ජයාපත් වෙලා මේ මල වගේම පරිවී යන ලයි කියන අනිත්‍ය ප්‍රතිසංයුක්ත භාවනාවක් තමයි අපි මල් පූජා කිරීමෙන් කරන්නේ. මේ මල් පුදනකොට පූජේමි බුද්ධං කුසුමේන නේන යන ආදි වශයෙන් කියන ගාථාවේ තියෙන අර්ථය තමයි මේ ගීතයට සමරකෝන් යොදාගන්නේ. දැන් කිතු බැතිමතකු හැටියට හිටපු ආනන්ද සමරකෝන් ඔහුගේ ප්‍රේම ගීතවලට පවා මේ ආගමික සංකල්ප ඇතුළු කර බව අපට පේනවා. දැන් මේ ගීතයත් මේ සංවාදාත්මකව කෙරෙන තරුණයෙක් හා තරුණියක් අතර කෙරෙන සංවාදයක් වගේ තිබුණාට මෙය භාවනාමය පැත්තකට තමයි යොමු කරන්නේ. අපේ මේ බෞද්ධ ගීත සම්ප්‍රදායේ මේ ලක්ෂණය විтин විට දකින්න තියෙනවා. අඩු වැඩි වශයෙන්. මේ සමර්කෝන් වගේ කෙනෙක්ගේ මේ ගීතය විශාරද අරවින්දගේ විමර්ශනය කොහොමද? මම හිතන්නේ ඔබ කිව්වා හරියි. අර ශාන්ත රසය ඒ භාවනාමය ගුණය මතු කරන්න තමයි භාණ්ඩ ආඩුයි. <laughs> යාන්තම් ඇහෙනවා යශරාජයක් වගේ පිටිපස්සම පසිබිමෙන් තබ්ලාවයි. බොහෝම භාණ්ඩ අඩු කරලා අර පද රචනයේට ත්‍රිලෝක්‍ය පාද පද්ම ඒ වගේ අර සංස්කෘත වචන උමනා ප්‍රමාණයට ඇතුල් කරලා තිනවා. අහ කවි බස කොහොම ඒ අංග ලක්ෂණ වලින් මේ සමන්විත ගීතයක්. ඔය ඇත්තටම බුද්ධ තේජස ගැන කියනකොට අපේ බෞද්ධ සාහිත්‍යයේ මේ සංස්කෘත මිශ්‍ර භාෂාව විද්‍යා චක්‍රවර්ති වගේ අය යොදාගෙන තියෙනවා. ඒ බුද්ධ පෞරුෂය ගොඩනගන්නේ සංස්කෘත වචන වලින් ඇත්තටම පහසුවක් තියෙන්නට ඕනේ. ඒ නිසා වගේම මේ භක්ති රසය දනවන්න භක්ති රසය දනවන්නත් මේ සංස්කෘත මිශ්‍ර භාෂාව යොදාගත්තාම පහසුවක් තිබෙනවා. ඒක පොඩි අලංකාරයක් ආභරණයක් බවට පත් වෙනවා ගීතයට. තවත් ගීතයක් අපි අහමු. මේ වෙසක් සමයේ ශ්‍රද්ධාව දනවන ගීතයක්. え? ගීතේ ගායනා කළේ වජිරා බාලසූරිය පදමාලාව පියදාස හේවාගමගේ තනුව නිර්මාණය කරේ සෝමරත්න පෙරේරා. මෙය ගුවන්විදුලි ගීත නාටකයකට අඩංගු වෙච්ච ගීතයක්. හැබැයි ගීත නාටකයෙන් පිටත අරගත්තාම හුදකලා ගීතයක් හැටියට කේවල ගීතයක් හැටියට ඕනෑම අවස්ථාවක රස විඳින්න පුළුවන්. මම හිතන්නේ මේ ගීතය රස විඳපු પરම්පරා තුනක් වගේ ඇති. අපිත් එක්තරා පරම්පරාවක් මේ ගීතය මුල් අවදියේදී ගුවන්විදුලිය ඊටාම අඩු වශයෙන් ගීත ප්‍රචාරය කරන අපි ළමාවදීදී මේ ගීතයට බොහෝ සෙයින් ලොල් කරපු ආශා කරපු පිරිසක්. මම හිතන්නේ මේ වර්තමාන પરම්පරාව වුණත් මෙවැනි ගීතයක ආශක්ත වෙනවාට කිසිම සැකයක් නැහැ. මේ වගේ ගීතයක් ගුවන්විදුලියේ බෞද්ධ ගීත නාටක රාශියක් නිෂ්පාදනය වුණා. අපේ සරල ගී ගායනාවලදී නිර්දේශයක් තිබුණා. බෞද්ධ ගීතයක් ගායනා විය යුතුයි කියලා. දේශාභිමානී ගීතයක් ගායනා විය යුතුයි කියලා. එතකොට ඉතිරි ගීත ප්‍රේම ගීතයක් හෝ වෙනත් කවර හෝ විෂයක් පදනම් කරගන්නට පුළුවන්. ඉතින් මේ නිසා බෞද්ධ ගීත විශාල ප්‍රමාණයක් ගුවන්විදුලියේ තියෙනවා. ඒ අතරින් නිකන් මණිකක් වගේ දිදුලන ගීතයක් තමයි මේ ගීතය. ශාරද අරවින්දගේ විමසුම් මැස යොමු කරන්න මේ ගීතය දිහාට. මම චිත්‍ර රූපයක් වවාගෙන හිටියේ. මේ මුළු ගීතයම අහගෙන. සංසුන් තැනක නිසංසලේ හුදකලාව වාඩි වෙලා සමාජ බිම වාඩි වෙලා මේ කාන්තාවක් ගායන ගීතයක්. බුද්ධ මවිදිය රසවත් විදියට තමන් තනියම බුද්ධ භක්තිය ඈ පිරීලා පරිපූර්ණව ගායනා කරනවා. කිසියම් උපශාන්ත බවක් තිබුණා. තියෙනවා මේ ගීතේ. දැන් මේ ගීතයේ අර පුදුම මේ කුසුම් කියන ගීතය අතර නිකන් සාම්‍යයක් පේනවද ඔබට? ඔව් ඉතින්. අර අර ශාන්ත රසය ආ දැන් පුදුම මේ කුසුම් ගාක ඉහළට යනවා. ස්වර විස්තරය බොහොම අධිකයි. මේක ඊට වැඩිය සංයමයක් තියෙනවා. ඔව්. මම හිතන්නේ මේ ස්වර රචකයා අපි ප්‍රශංසා කරන්න වටින ස්වර රචන කරලා තියෙනවා. මේ සෝමරත්න පෙරේරා තමයි මේ සංගීත වේදියා. අද අපි ජනරන්ජන ගීතුන් තෝරගත්ත අවසන් ගීතය මේ. Thank you. पील हा देना मसाला गर्मींदा बुधमैनी गर्मींदी कुझु नाराय मनहारे पुनरा नगर गौतमस्वामि बुद्धमी स्वामी बना ගීතය රචනා කළේ යූඩි පෙරේරා ගායනා කරේ ඉස්ලාම් බැතිමතකු වන ඒ.ආර්.එම්. ඉබ්‍රහීම්. එදා අපේ බුදු බැතිකී ගායනා කරපු බොහෝ දෙනෙක් ඉස්ලාම් භක්තිකයන්. මොහිදීන් බෙක් ප්‍රමුඛව. මේ ගීතය නිසකයෙන්ම ඉන්දියාවෙන් ගෙනාපු තැටියක තිබිච්ච ගීත අනුවක්. දැන් ඊටාම ගී පදමාලා රචනයේ ඊටාම දක්ෂයෙකු හැටියට ඒ යුගයේ කැපී පෙනුණු යූරි පෙරේරා සූරීන් මේ තනුවට මේ සම්බුද්ධ පරිනිර්වාණය කියන චිත්‍ර ඇතුළු කරනවා. එතකොට මේක ඒ යුගයත් එක්ක අරන් බලනකොට මේක ඊටාම විශිෂ්ට ප්‍රවණතාවක් හැටියට සැලකුවත් සංගීතඥයෙක් හැටියට බලනකොට ඔබ ඊට වඩා වෙනස් දෙයක් දකින්න පුළුවන්. විශාරද ජයන්ත අරවින්ද කියන්නේ මේ තනුවයි මේ පදමාලාවයි මේ තේමාවයි කොහොමද ඒකම තියක් කියනවාද කියලා. අපි අර කියාපු විදිහට ශ්‍රද්ධා භක්තිය නම් උපදින්නේ නෑ හිතන විදිහට. නමුත් ඊටාම රසවත් දීතනුවක් මේ රචනාවක් ගායනවා අන්තිම හොඳයි. ඉතින් ඒ විදිය මේ අර ඉස්සර තිබුණ අර බජව් ගීත කියලා ටිකක් ඒ පැත්තට ඒ ඒව නරකක් නෙමෙයි හොඳ ගීත. අන්න ඒ ලක්ෂණ තමයි තිබුණේ. ඔය අර ප්‍රබෝධයේ සතුට මිසක් මේ මේ තේමාවත් එක්ක සරලන තනුවක් නෙවෙයි. හැබැයි කෙසේ වෙතත් ග්‍රැම්ෆෝන් අවධියේදී අපේ සංගීතයේ එක්තරා හොඳ පරිච්ඡේදයක් යම් කලාවක කිසියම් වර්ධනයක් ඇති වෙන්නේ යම් කිසි මූලාරම්භයක් තියෙනවා. මේ මූලාරම්භය හොඳ පදනමක් වෙනොත් ඒ ගමන සාර්ථක වෙනවා. දැන් අද අපි දකින විශිෂ්ට සංගීත නිර්මාණ වලට පාදක වුණේ පදනම වුණේ මේ ග්‍රැමෆෝන් ගීත සමූහය. අද අපි වෑයම් කරේ මේ වෙසක් උත්සවය ඉදිරියේ තබාගෙන ශ්‍රද්ධා භක්තිය දැනවීම සඳහා ගීතය මොන ආකාරයෙන් ප්‍රයෝගී කරගෙන තිබුණාද කියන එක විමසා බලන්න. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරිකා පෙරේරා වෛරයෙන් වෛරය නැසිනු නැත කරුණා මෙත් ගුණය වෛරය නැසනු ඇත සිහිපත් කරමු සම්බුදු හිමිදාම හිත සාමයේ වෙසක් හඳ පායයි අඹර මත